ඒ පසුගිය වාරෙහි පසුගිය දිනෙහි අකුසල් සිත් සියල්ලම පිළිබඳ සම්පින්දනයක් දීන් වශයෙන් සිදු කළ කතාවකදී කලේ. ලෝභ මූල සිත්, දේශ මූල සිත්, මෝහ මූල සිත් කියන මේ සිත් වලස පිළිබඳ. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයේ විස්තර කොට තිබෙන්නේ දක්වා තිබෙන්නේ අහේතුක සිද්ධාර්ථය. ඒ සිත් පිළිබඳව ගතේතු විශේෂ කාරණය නම් ඒවාට අහේතුකේ කියන්නේ මක්නිසාද සිත් කොටස් දෙකකට බෙදනවා ඒ හේතුන්ගේ වශයෙන් සහේතුක සිත් අහේතුක සිත්. ඒ අදහස් කරන්නේ හේතු නාමයෙන් වදාරා තිබෙන ලෝභ දෝෂ මෝහ කියන කුසල්සිත අකුසල් හේතු අලෝභ අදෝෂ අමෝහ යනුවෙන් දැක්වෙන කුසල හේතු එහෙම නැත්නම් සමහර විටක අව්‍යාකෘත හේතු වෙන ඒ හේතු තුනක් කියන මේ හේතු සය අතරින් යම් කිසිවක් යම් සිතක ලැබෙනවා නම් අන්න ඒ සිත දක්වා අපි දෙන්නේ සහේතුක සිතක් කියන්නේ. හේතුනාමයෙන් වදාළ චෛතසික හයක් තිබෙනවා. ඒ හය අතුරෙන් පවරක් හෝ සමග යෙදෙන සිත් වේනම් ඒවාට කියනවා සහේතුක සිත් කියලා. යම් සිතක ඒ හේතු සය අතුරෙන් කිසිවක් යෙදෙන්නේ නැත්නම් ඒ සිත්වලට කියනවා අහේතුක සිත් කියලා. එහෙම නැතුව හේතුවක් නැතුව උපදිනා සිත් කියලා කාරණයක් නැතුව හේතු කියන එකේ තියෙනවා කාරණේ කියන අර්ථය. එහෙම ඇතිවීමට උවමනා කරන යම් කාරණයක් සත්‍යයක් නැතිව උපදනා සිත්තේ කියලා තේරුම් ගැනීමට නෙවෙයි අයිතික හේතුනාමයෙන් වදාළ හේතු සය අතුරෙන් කිසිවක් නොයදෙන සිත් අයෙහි දැන් මේක කලින් අප ඉගෙන ගත්තා. ඒ අකුසල් සිත් 12ම සහේතුක ගොඩටයි ඇතුළත් වෙනවා. ඒ අකුසල් සිත් 12හි අටක් ලෝභ මූල සිත්. ඒ ලෝභ මූල සිත් වල හේතුනාමයෙන් වදාරා තිබෙන ලෝභයයි මෝහයයි කියන හේතු දෙක යෙදෙන. ඊළඟට ඉගෙනගත්ත ද්වේෂ මූල සිද්ධික ද්වේෂ මෝහ මමති හේතු දෙක සමගියද අන්තිමට ඉගෙනගත් මෝහ මූල සිද්දක මෝහ නැමැති හේතුව සමග යෙදෙන. ඒ නිසා ලෝභ මෝහ නැමැති හේතු දෙක සමග යෙදෙන ලෝභ මූල සිත් සහේතුක වෙන ද්වේෂ මෝහ නැමැති හේතු දෙක සමග යෙදෙන ද්වේෂ මූල සිත් සහේතුක සිත් වෙනවා මෝහය නැමැති හේතුව සමග යෙදෙන මෝහ මූල සිත් දෙක සහේතුක සිත් වෙනවා ඒකට අප මුලින්ම ඉගෙනගත්ත සිත් 12 ඇතුළත් වන්නේ සහේතුක සිත් කියන කොටස. ඒ වායෙහි හේතිමානෙන් වදාළ ධර්ම තුනක් අතුරෙන් ඒ දෙකක් සමග යෙදෙන සිත් 10ක් තිබෙනවා. ලෝභ මෝහ කියන දෙක සමග 8කුත්, ද්වේෂ මෝහ කියන හේතු දෙක සමග 2කුත් කියලා එහෙම 10ක් තිබෙනවා. අන්තිමට දැක්වෙන දෙකෙහි යෙදෙන්නේ මෝහ නැමැති හේතුව පමණයි හේතුන් අපි. ඒ සහේතික සිත් සමූහයෙන් 12කුයි සහේතුක සිත් සියල්ලම එකතු කළොත් තිබෙනවා 71ක්. ඒ 71කින් 12ක් පමණයි අප දැන් ඉගෙනගෙන තිබෙන්නේ. ඉතිරි සහේතික සිත් පිළිබඳව අප ඉගෙන ගන්නේ මේ අහේතික සිත් පිළිබඳව දැනගත්තා පස්සේ අහේතිකයි කියලා මේවාට නම් දී තිබෙන්නේ ලෝභ දෝෂ මෝහ යන අකුසල හේතුන් හෝ අලෝභ අදෝෂ අමෝහ යනුවෙන් දැක්වෙන කුසල හේතු ඇතම් විටක අව්‍යාකෘත හේතු කියන මේ හේතු තුන සමග හෝ නොයගෙන සිටේ කියලා තියෙනවා. අජේසික සිත්. ඒවා ඉගෙනවා 18ක්. අජේසික සිත් 18ක්. එයින් මුලින්ම කියන්නේ අකුසල විපාක සිත් හතක් ගැන. ඊළඟට අහේතුක කුසල විපාක සිත් අටක් ගැන. අන්තිමට අහේතුක ක්‍රියා තුනක් යන. එහෙමයි ඒ 18 වෙන්කොට අප ඉගෙන ගන්න. අකුසල විපාක සිත් හතක් විතර. ඒ හත ඇතුළත් වන්නේ අහේතුක සිත් 18ට වත් ඒවා නම් කරන විට අප කියන්නේ නෑ ඒවාට අහේතුක අකුසල විපාකී කියලා. ඒවාට එහෙම කියන්නේ නැහැ. ඇතුළත් වන්නේ අහේතුක සිත් 18ටයි මේ අකුසල විපාක සිත් හත ඇතුළත් වන්නේ. ඒ වුණා ඒ අකුසල විපාක නම් කරන විට අපේ ඒවාට කියන්නේ නැහැ අහේතුක අකුසල විපාකයි කියලා. ඒකට හේතුව සහේතුක අකුසල විපාකයි කියලා කොටසක් නැති බැරි. සහේතුක අකුසල විපාකයි කියා කොටසක් නැති බැවින් අපි ඒවාට අහේතුක අකුසල විපාකයි කියලා කියන්නේ. යම් කිසි ભેදයක් තිබෙනවා නම් තමයි ඒ ભેදය දැක්කේ. එහෙම ભેදයක් නැහැ. අකුසල විපාක සිද්ධ වෙතොත් ඒවා කිසිදු හේතුවක් සමග නොයෙදෙන සිත්ම මිස හේතු සමග යෙදෙන සිත් වන්නේ නැහැ. එබැවින් ඒ අහේතුක සිත් 18ට ඇතුළත් වන අකුසල විපාක සිත් නම් කරන විට අකුසල විපාක යාමයි නම් කරන්නේ. අහේතුක අකුසල විපාකේ කියා කියන්නේ නැහැ. ඊළඟට අප දැනගත යුත්තේ ඒ අකුසල විපාක සිත් හතක් වන්නේ අර අකුසල් සිත් 12 විපාක වශයෙන්. අකුසල් සිත් නම් 12ක් තිබෙනවා. ඒ 12ටම ඇතිවන විපාක නම් සිත් වශයෙන් 12 7යි. සිත් වශයෙන් 7යි. අකුසල විපාක සිත් 7. ඒවා නම් කරති වෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ධාන විඥානය, උපේක්ෂා සහගත ජීවා විඥානය දුක්ඛ සහගත කාය විඥානය උපේක්ෂා උපේක්ෂා සහගත සම්පතිච්ඡන සිත උපේක්ෂා සහගත සම්පීරණ සිත එලා ඒ හත නම් කර පිළිගන්න. දැන් මේ පින්නතුන් දන්නවා විපාකේ කියන්නේ මොනවද කියලා. විපාකයක් ගන්නට නම් ඊට කලින් කෙරෙහි කර්මයක් පිළිෙන්නට ඕන. කර්මයකයි විපාකයක් තියෙනවා. සම්මා විපාකවත්තං කර්මයේ විපාකයක් තියෙනවා. ඒතර කර්මයක් පිළිෙන්නට ඕන. දැන් අකුසල් විපාක සිත් සතක් වන්නේ අකුසල් සිත් වශයෙන් ලැබෙන ඒ 12 ඇති කර්ම නිසා. ඒ 12න් සිදුවන කර්ම නිසා. ඒ 12ේම තිබෙනවා චේතනා. ඒ චේතනා තමයි කර්ම නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. චේතනා අන්තිකරේ කම්මං වදාළේ. ඒතර කර්මෙහි විපාක වන්නට විපාක වන්නේ ඒ කර්මයේ සිතක් ආ ඒ සමයේදම චෛතසිකක් චේතනා ප්‍රධාන කොට ඇති චෛතසිකක් කියන මේ ධර්ම සමුදාය කිනුයි කර්ම සිදුවන්නේ ඒ නිසා එහි විපාක වශයෙන් ලැබෙන්නේද සිත්. ඒක මතක තබා ගන්න. සිත්ම තමයි එහි විපාක වශයෙන් ලැබෙන්නේ. ඉතින් කර්මය නිසා ලැබෙන විපාක කොටස් දෙකක් තිබෙනවා ප්‍රධාන වශයෙන්. එක මුලින්ම දක්වන විපාකය තමයි ප්‍රතිසන්ධි විපාකය කියන්නේ. ඊළඟට දැක්වෙන විපාකය ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක කියලා කර්මයේ විපාක කොටස් දෙක. ප්‍රතිසන්ධි විපාකයේ කියන්නේ යම් කර්මයක් හේතු කොටගෙන යම් භවයක උත්පත්තිය ප්‍රතිසන්ධිය ලබා දෙද අනේ ප්‍රතිසන්ධිය ලබා දෙවන විපාකය නැත්නම් ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන විපාකය තමයි ප්‍රතිසන්දි විපාක. දැන් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් දේවදත්ත ස්ථවරයන් වහන්සේ ආනන්තර්ය කර්ම දීපයක් සිදු කළා. එයින් වහන්සේට විපාකන්නේ සංඝ භේද කර්මයයි. ඒ සංඝ භේද කර්මය නිසා ලැබුණු ආනන්තරික කර්මයක් එහිදී ලැබෙන විපාකය ආනන්තරිකව. ඒ කියන්නේ මේ භවයෙන් අනතුරුවම ඊළඟ භවයේදී ලැබෙන. ඊළඟ භවයේදී ඒ දේවදත්ත ස්තකරයන් වහන්සේට ඒ ලැබුණු විපාකය ප්‍රතිසන්දි විපාකය කොහිද ලැබුණේ? අවීචි මහ නිරේ. ඒ අවීචි මහ නිරෙහි උත්පත්තිය නැත්නම් ප්‍රතිසන්දිය වශයෙන් පහළ වුණු සිතක් ඉද ඒක තමයි ප්‍රතිසන්දි විපාකේ වා දැන් අප මේ දැන් ඉගෙන ගන්න යන අකුසල් විපාක සිත් හතේ අන්තිමට කියදෙන සිතක් සිත තමා උපේක්ෂා සහගත සම්පීර්ණ සිතේ ඒ උපේක්ෂා සහගත සම්පීර්ණ සුඛ තමයි අකුසලයේ ප්‍රතිසන්දි විපාකේ වත්. දෙනෙකු සතුන් සතෙකු මරුවා, සොරකම් කළා, කාමීත්‍යාචාර, බොරු කීම, හේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම, අභිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසල කර්මපත සිදු කළා ඒ සිදු කරන සිත් වෙන වෙනත් සිත් වන්නේ. අර අකුසල් සිත් 12 අතුරෙන් වෙන වෙනත් සිත් වලිනුයි ඒ ඒ කර්ම සිදු කරන්නේ. ඒ කර්ම අතුරෙන් යම් කිසි කර්මයක් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එකඳ සිටියෝ. එයින් ලැබෙන එයින් ඒ කර්මයේ උපදවන ප්‍රතිසංගී විපාකය සතර අපායේ ලැබේ. ඒ සතර අපායෙහි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් ඒ සතර අපාය අතුරෙන් යම් කිසි තැනක ප්‍රතිසන්දි ගැනීම වශයෙන් පහළවන සිත ඒකාහත කවර කර්මයක් කළ කෙනෙකුට වුවත් උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ ඒ තමයි අපාය ප්‍රතිසන්දිය ගන්න. අපාය ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන සිත් දෙන්නේ එකයි. ඒක තමයි ද්වේෂාසහගත සංකීර්ණ සිල්. එතකොට බලලේ බලලේ ආදී වශයෙන් ලැබෙන ඒ ත්‍රිසරික් වෙලා උපදිනවා නම් ඒ ත්‍රිසං සතාගේ ප්‍රතිසන්දිත වෙන්නේ ද්වේෂාසහගත සංකීර්ණ සිල්. නිරේහි නිරසතුගේ ප්‍රතිසන්දිත වශයෙන් ලැබෙන්නේද උපේක්ෂා සහගත සම්පීඩන සිල්. මෙන්න මේ විදිහට සතර ආපායේ කවර තැනක හෝ අකුසලයකගේ විපාක වශයෙන් ප්‍රතිසන්දි ලැබේද ප්‍රතිසන්දි වශයෙන් උපදනාසිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත බව මතක තබන්න වෙනත් සිතක් නැහැ ඒකට සත්‍ය වශයෙන් සත්‍යයේ ශාරීරික ප්‍රමාණය ආදී බොහෝ වෙනස්කම් තිබෙන්නට පුළුවන් නමුත් සිත වශයෙන් ගත්තල් ඒ සිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතයි ඒ ප්‍රතිසං. ඊළඟට අකුසලයේදී ලබා දෙවන අනිත් විපාක මොනවාද? ඒ වාට කියන්නේ ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක. පවත්නා කාලී. පවත්නා කාලීදී කියන්නේ ජීවිත කාලයේ යම් කිසි කර්මයකින් ප්‍රතිසන්දිය ලබා දුන්නේ අපායේ නම් මේ අපායෙහි උපන් සත්වයා උපන් අවස්ථාවේ පටන් ප්‍රතිසම්පිදත් අවස්ථාවේ පටන් ඒ භවයෙන් චුතවන අවස්ථාව දක්වා කාලය තමයි ප්‍රවෘත්ති කාලය යමින් දැක්කේ. අන්න ඒ කාලය තුල විපාක වශයෙන් ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක. දැන් අපි ගනිමු ඒ දේවදත්තස්තර අවීච මහණෙහි ඉපද සිටිනයි කියයි දැක්කේ. දැන් එහි ඉපද සිටින ඒ නිර්සතාත දක්නට ලැබෙන දේ. අසන්නට ලැබෙන. ආග්‍රහණය කරන්නට ලැබෙන. රස දැනගන්නට ලැබෙන. කයෙහි ස්පර්ශ, කයෙහි ගැටෙන දේ දැනගන්නට, විඳින්නට ලැබෙන. අන්න ඒ අවස්ථාවවලදී උපදනා වූ සිත් තමයි ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන්නේ. මොනවද? දකින්නට ලැබෙනවයි කියනකොට දකින්නේ සිත. දකින්නේ සිත. ඒ දක්නා සිත අභිධර්මෙහි උගන්වා දෙන්නේ චක්කු විඥාන. ඇසෙහි ඇතිවන දැනීම. නැත්නම් ඇස නිසා ඇතිවන දැනීම. ඒ ඇතිවන දැනීම තමයි දැකීම. ඒ දැකීම චක්කු විඥාන නාමයෙහි සඳහන් වෙනවා. දෙමෙතන අකුසල විපාක සිත් හත අතුරෙන් අතුරෙන් මුලින්ම කීවේ එයයි. උපේක්ෂා සහගත චක්කු විඥාන. එතකොට දේවදත්ත ස්තවර නිර්සතෙක් වශයෙන් දැන පායි සිටියේදී දක්කට ලැබෙන දේ ස්ථාරම්බන නෙවේ. අප්‍රිය අමනාප දේවල්මයි දක්නට ලැබෙන්නේ. තමාව කුණුස්සන්නට ගෙනෙන යම් කිසිවක්, තමාගේ කටෙහි වක් කරන්නට ගෙනෙන ලෝභිය වෙන යම් කිසිවක්, ඒ වගේම තමන්ට හිංසා පීඩා කිරීමට හේතු භූත වෙන යම් කිසිවකුයි දක්නට ලැබෙන්නේ. ඒ චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයෙන් දක්නට ලැබෙන්නේ අමිහිරි නොමනාප ඒ අනිෂ්ට දේවල් නිසා. ඒ චක්කු විඥාණය අකුසල විපාක චක්කු විඥාණය කියලා දැක්ක. ඉතින් ඔය අතරතුරේදී යම් කිසි දවසක මුගලන් මහරහතන් වහන්සේ නිරේ අපායට ගොස් ඒ නිර්සතුන් සමග කතා කළ අවස්ථාව ගැන සඳහන් වෙනවා. ඒ වගේ එහෙම තැනෙත්තු යම් කිසි අවස්ථාවක ඒ දේවදත්ත ස්ථවිරයන්ට හෝ දක්නට ලැබුණොත් අනේ එතෙන්දී උපදින්නට පුළුවන් කුසල විපාක චක්කු විඥානය. කුසල විපාක චක්කු විඥානය එහෙම අවස්ථාවකදී උපදින්නට පුළුවන්. නමුත් එහෙම අවස්ථා ඉතාම දුර්ලභයි. හරි? දක්නට ලැබෙන්නේ අමිහිරි ඒ වගේ අනිෂ්ට දෙයක් අකුසල විපාක චක්කු විඥානය. ආත්මෙද ලැබෙන්නේ ආත්මෙද ලැබෙන්නේ මොනවද? මරව් කොටව් අපව් ඔය ආදී වශයෙන් සිත් සතන් බොහෝම දූෂ්‍ය කරන්නට, දියවන්නට ඉවහල් වන හේතුවල අනිෂ්ඨ ශබ්දයි අහන්නට ලැබෙන්නේ. ඒ අකුසල විපාක සෝත විඥානය කියන්නේ ඒක උපේක්ෂා සහගත සෝත විඥානයේ නාමයේ මේ අකුසල විපාක සිත් හතේ එක සිතක් හැටියට දක්වනවා. ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ හොඳේ වගේ නෑ. බොහෝම අප්‍රිය, අමනාප අනිෂ්ට ගන්ධයන් ආග්‍රහණය කරන්නට ලැබෙනවා. ඒ අකුසල විපාක ධාන විඥානය. ඒකද දක්වන්නේ උපේක්ෂා සාගත ධාන විඥානය. ධාන කියන්නේ නැහැ. ඒ නැහැයි ඇතිවන දැනීම නැත්නම් නැහැ නිසා ඇතිවන දැනීම තමයි ධාන විඥානය. ඒකෙන් කරන්නේ ගඳ සුවඳ දැනීම. ඊළඟට රස වශයෙන් දැනගන්නට ලැබෙන්නේ දිවෙහි ගැටෙන රස රසය බොහොම රසමස වලින් යුතු ආහාර පාන දෙන්නේ නැහැ. බොහොම අනිෂ්ඨ රසයෙන්ුයි එහිදී රස රසයෙන් විඳින්නටද ලබන්නටද සිදුවන්නේ. ඒ ලැබෙන්නේ එතකොට ලැබෙන්නේ සිත මොකක්ද? අකුසල විපාක වික්ෂා සහගත ජීවහා විඤ්ඤාණ. කාය විඤ්ඤාණය කියන්නේ කයෙහි ගැටෙන දේවල් නිසා ඇතිවන දැනීම. ඒකයි ගැටෙන දේ අරමුණ වශයෙන් කියන්නේ පොට්ටබ්බාරම්මණය. කයි ගැටෙන විට අපට දැනෙන්නේ එක්කෝ පඨවි ධාතු. එහෙම නැත්නම් තේජු ධාතු. එහෙම නැත්නම් වායු ධාතු. කියන මේ තුනෙන් එකක්. ආපෝ ධාතුව ස්පර්ශය වන්නේ නැහැ. ඒක සුතුම රූපයක් කියලායි දැක්වෙන්නේ. ඉතින් නිවිහි උපන් ඒ නිවිසතා මොනවද? ඇතිවන ප්‍රත්‍යක්. ඒනවන පංචවිද බන්ධනයන්ගෙන් කියලා. පපුවෙන් ඇල්ල උලක් තිබෙනවා. අත්වලට ඇල්ල උල් තිබෙනවා. පාවලට ඇල්ල උල් තිබෙනවා. ඒ විදිහට හැමතැනින්ම උල් ඇනලා පොළොවට තද කරලා තිබෙනවා. ඒ ඇනු උල් ඇනුණු උල් වැඩුණු තැන් වල ඇතිවන කාය විඥානය. ඒක දුක්ඛ සහගත කාය. දුක්ඛ සහගත කාය. මෙන්න මේ විදිහට නිරේ අපාහි නිරේ උපන් කෙනෙකුට නම් නිරන්තරයෙන්ම වාසය. ඒ තමන් කරන ලද අකුසල කර්මය නිසා එහි උපත ලබන්නේද ඒ අකුසල කර්මයේ ප්‍රතිසන්දි විපාක වශයෙන්. එහි ඉන්න තාක් කල් නිරන්තරයෙන්ම වාගේ විපාක වශයෙන් ලැබෙන්නේද අකුසල විපාක. හැබැයි අකුසල විපාක ගමන් වශයෙන් දක්කල දක්කල සීමිතයි. මේ හතෙන් එහා කිසිවක් නැහැ. අකුසල විපාක සිත් දෙන්නේ හතක්. ඒ හත පමණයි ලැබෙන්නේ. කා හතුවා. එතකොට ප්‍රධාන එක එහි ඒ භවයේ ලැබී ලබා ගැනීම වශයෙන් පහළ වෙන සිත. ඒක තමයි ප්‍රතිසන්දි සිතේ ප්‍රතිසන්දි විපාක. අපි මේ කතාවේදී කරගත්තේ ඒ කෘත්‍යය ඒ වැඩේ සිදු කරන සිත නම් කුසල විපාක, දේශා සහගත සම්පීරණ සිතේ. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දියගත් සත්වයා තමන්ගේ කර්ම ශක්තිය යම් තාක්කල් පවතී. කර්මය යම් දවසක මෙහි උපදවා වූ ඒ කර්මය යම් දවසක දෙවියේ ඒ තාක්කල් ඒ තාක්කල් එහි දුක් විඳින්න සිටිනවා අන්න ඒ කාලය තුලදී ලැබෙනා වූ විපාකවලටයි ප්‍රවෘත්ති විපාකය කියලා සඳහන් කරනවා. ප්‍රතිසන්දි විපාකයේ වශයෙන් උපදන වස්තිත ඒ ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරන්නේ එක චිත්තක්ෂණයක කාල. චිත්තක්ෂණය කියන එක මෙහිදිනුතුන් අසාති උක්කාද පිටි භංග කියන කුඩා ක්ෂණ තුනකින් පරිමිත කාලය තමයි චිත්තක්ෂණය. සිතක ඇතිවීම උක්කාද. ඒ සිතේ පැවැත්ම පිටිය. ඒ සිත නැතිවීම භංගය. එහෙම එක සිතක ආයු කාලය දක්වනවා. එතකොට මේ සිතේ ආයු කාලය වශයෙන් මේ කුඩාක්ෂණ තුනක් පෙන්වනවා. ඒ කුඩාක්ෂණ තුන එකක් එකකට වඩා අඩුත් නෑ නේද? උත්පාදය යම් පමණ කාලයක්ද? එපමණ කාලයක් තමයි පිටි කියන කාලයක්. එපමණම කාලයක් තමයි භංග කියන කාලය. ඒකට සමාන කාල තුනක්. ඒ තුන එකතුවයි එක චිත්තක්ෂණයක. ඒ කාලය තමයි එක සිතක් පවතින. ඉතින් එහෙම සිත් කෝටි ගණන් බොහොම සුළු කාලයක් තුළදී උපදිනවා. සුළු කාලයක් තුළදී ඇති පිරෙන කාලය ආදී වශයෙන් කාල ප්‍රමාණ දක්වනවා. ඒ කාලය තුළදී උපදනා වූ සිත් මෙපමණේ කියා ගණන් වශයෙන් දක්වන්නට බැරිය. මොකද ඒ තරම් වේගවත් ධර්මයක් සිටේ කියන්නේ. බුදුහාමුදුරුවෝ වදාරා දෙනවානේ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතේකං භික්කවේ චිත්තං යාවං චිතං භික්කවේ උපමා පිලසුකරා යාව ලව් පරිවත්තං චිත්තං. සිත ඇතිව වහාම වෙනස් වෙලා නැතිව. ඒ සිතේ ඇති වහා වෙනස් වෙන බවට නැත්නම් පෙරලෙන බව. ඒ කියන්නේ ඇති වෙන පිළෙන බවට. ඒ තරම් වේගවත් වූ ඒ සිතේ තිබෙන ස්වභාවයට උපමා වශයෙන් ගෙන දක්වන්නට දෙක නැති නිසා උන්වහන්සේ වදාලා උපමා පිලසුකරා උපමාවක් දක්වන්නට බෑ. ඒ තරම් වේගවත් ධර්මයක් සිටින. අන්න ඒ ඒ තරම් කුඩා කාලයක් තමයි උපාදක මේ ප්‍රතිසන්දික්ෂණයේ. එතකොට ප්‍රතිසන්දි කාලය මේ උපාදක විභංග කරන උදාක්ෂණ තුනකින් පරිමිත වූ සිතක කාලයක්. ඒ ප්‍රතිසන්දි කාලෙහිදී ඒ ප්‍රතිසන්දි සිතේ නැත්නම් ප්‍රතිසන්දි විපාක වශයෙන් සිදු කරන යම් කටයුත්තක් වේ නම් ඒක පුතා අවසන්. ඒක ඉවරයි. ඊට පස්සේ ඒ සිත නැවතත් උපදිනවා. මේ సంతානය ඇසුරු කොට මේ නැවත නැවතත් උපදින වෙනසක් නැති අවස්ථාවක්. ඒ සිතට කියන්නේ භවාංග ප්‍රතිසන්දිකෘත්‍ය සිදු කරන්නේ එක මොහොතක නැත්නම් එක චිත්තක්ෂණයක කාලය. ඊළඟ චිත්තක්ෂණයේදී ඒකට ලැබෙන නම ප්‍රතිසන්දිසිත කියාගන්නේ භවාංග සිත. අනේ ඒකට භවංග කියලා කියන්නේ භවයේ පැවැත්මට ඉවහල් වන සිටේ. ප්‍රතිසන්දිය ලබා දීම කියන්නේ භවයක පහළ ඇතිවීම. ඒ ඇති වූ භවය මුසින්ද පැවැත්ගෙන යන්නේ මේ භවංග සිට නිසා. ඒ නිසා ඒකට භවංග භවයේ අවයවය අංගය ප්‍රධාන අවයවය කියන අර්ථයෙන් තමයි ඒකට භවංග කියන නම දීලා. ඒ සිට නැවත නැවතත් උපදිනවා නැති වෙනවා උපදිනවා නැති වෙනවා ඔය විදිහට පරම්පරා වශයෙන් පැවතගෙන යනවා වෙනත් සිත් නූපදින විට වෙන සිත් උපදින්නේ මේ ප්‍රතිසංගි සිතේ ඉපදීම తాවකාලික වශයෙන් නැවත එතකොටයි වෙනස ඒ ප්‍රතිසංගි කෘත්‍ය සිදු කළ ඒ සිත භවංග වශයෙන් උපදිනවා නම් ඒ භවංග වශයෙන් ඉදීමක් දැක්විය යුත්තේ ප්‍රවෘත්ති විපාක ඒකත් ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දිය ඒක මොහොතයි නැත්නම් ඒක චිත්තක්ෂණයක කාලය. ඒකට ඉත ඉවර කරනවා. ඊළඟටද ඒ සිත නැවත නැවතත් උපදිනවා. එතකොට ඒිට ලැබෙන නම භාව. සිත ඒ භාවාංග සිතත් ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනවා. අනේ ඒ භාවාංග වශයෙන් සිත පැවතගෙන යන නිසා තමයි ඒ සත්වයා ඒ භවෙහි ජීවත්ව සිටින්නේ. ඒ භවයේ සිටින්නේ භවාංග සුඛයේ පැවැත්ගෙන යාම නිසා. අන්න ඒ කාලයේ තුලදී තමයි ඇසට ගොදුරු වන රූපය නිසා චක්කු විඥානය උපදින්නේ. කනට ගොදුරු වන ශබ්දය නිසා සෝත විඥානය උපදින්නේ. නෑහට ගොදුරු වන ගන්ධය නිසා ඝාන විඥානය උපදින්නේ. දිවට ගොදුරු වන රසය නිසා ජීවහා විඥානය උපදින්නේ. කයෙහි ගැටෙන පුත්තබ්දයන් නිසා කාය විඥානය උපදින්නේ. එතකොට හිරෙහි උපන් සතෙකුට නම් සත්‍යයට නම් ඒ චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන මේවා බහුල වශයෙන්ම ඇතිවන්නේ අකුසල විපාක සිත්. ඒ ඒ සිත් වශයෙන් උපදින අකුසල විපාකය. ඒ මොකද එහි දක්නට ලැබෙන දේවල් මෙහිදී ප්‍රියමනාප දේ නොවේ. තමාට තමාව බියවත් කරන තමාට හිතේ කනස්සල්ල ඇති කරන කනගාටු ඇති කරන දුක උපදවන එහෙම දෙයක් දක්නට ලැබෙන්නේ ආහන්නට ලැබෙන්නේ ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ රසවත්යෙන් දැනගන්නට ලැබෙන්නේ කයිහි කැටෙන්නේ ඒ නිසා ඒ කියන්නේ නිතර දුක් දෙන සතර අපාය කියලා කියන්නේ විශේෂයෙන්ම නිලේ අපායේ හැම තිස්සේම වාගේ තිබෙන්නේ ওই දුක ඒ දුක් විපාක නැත්නම් අකුසල විපාක ඒ අකුසල විපාක අතර දුකයි කියලාම පෙන්වලා දෙන්නේ කාය විඥානයේ පමණයි. අනිත් ඒවා දුක්ඛ කියන නාමයෙන් නෙවෙයි දක්වා තිබෙන උපේක්ෂා. ඒකත් සැලකිය යුතුයි. දැන් දුක්ඛ සහගත කාය විඥාන. උපේක්ෂා සහගත චක්කු විඥානයේ, සෝත විඥානයේ, ඝාන විඥානයේ ජීවහාරය. දැන් මේ පින්වතුන් වන් වැටහෙනවා ඇති. අපට අප කැමැති අපට ප්‍රියමනාප අපි ඉෂ්ටසේ සැලකෙන යම් කිසිවක් දක්නට ලැබුණා. ඒ වගේම අනිෂ්ට දෙයක් දක්නට ලැබුණා. ඒ දැකීම වශයෙන් අපට උපදනා වූ සිතේ සිත නිසා අමුතුවෙන් දැනෙන රිදීමක් වේදනාවක් අපේ ඇසෙහි උපදින්නේ නැහැ. එහෙම එකක් ඇතිවන්නේ නැහැ. ඒ එහෙම උපදින ස්වභාවයක් නැහැ. දැන් අපිට දක්නට ලැබෙන්නේ අසුචි මල මුත්‍ර කුණු වෙච්ච දේවල් එහෙම අපේ ඇහැට දක්න අහෙන් දක්නට ලැබෙනවා. එතකොටද අපට උපදින්නේ චක්කු විඥානයේ කියන මේ සිතේ දැනීමක් ඇතිවන්නේ. නමුත් ඒ ඒ දැනීම උපදින්නේ හොඳ අරමුණක එල්බගෙන නෙවෙයි. ඒ අරමුණ නම් අනිෂ්ටයි නරකයි. අප්‍රියයි අමනාපයි. ඒ අනිෂ්ට අරමුණක එල්බගෙන අපට උපදනා වූ චක්කු විඥාණය කුසල විපාකයක් නෙවේ. ඒකද අකුසල විපාක. අපට අප විසින් නොදැකිය යුතු, දක්නට නොකැමැති, නොඑගේ දක්නට ලැබෙන. ඒ අකුසල විපාක චක්කු විඥාණයයි අපට එවේලි උපදින. එවැගේම අමිහිරි ශබ්ද අපට අහන්නට ලැබෙන. ප්‍රියමනාප ශබ්ද පලමක් නෙවේ. අප්‍රිය අමනාප කඨෝර බොහෝම නරක ශබ්ද අහන්නට ලැබෙන. සමහර විට තමාටම බලින ශබ්ද අපට අහන්නට ලැබෙනවා. එහෙම නැත්නම් අනුන්ට හෝ බලින ශබ්ද අපට අහන්නට ලැබෙනවා. ඒ ඒ අවස්ථා දෙකේදී අපට උපදින්නේ සෝත විඥානය. නමුත් ඒ ඒ සෝත විඥානයෙන් අරමුණු කරන ශබ්දය ඉෂ්ට ශබ්දයක් නෙවෙයි. ඒ ඉෂ්ට ශබ්දයක් නොවන නිසා අපට ඒ සෝත විඥාන වශයෙන් උපදනා වූ පාඨසිත අකුසල විපාක සෝත විඥාන ඒකද අප අතීතෙහි කරද්දල යම්කිසි අකුසලයකගේ විපාකයක් වශයෙන් උයි අපට ලැබෙන්නේ. දැන් එහෙම ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ අතුරෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ අතුරෙන් රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේවා රූප වශයෙන් වෙන් කරනවා. ඒවත් ඇතුළත් වන්නේ රූප, රූපස්කන්ධ කියන ගොඩට. ඒ රූප ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වන රූප සියල්ලම රූපාරම්මණය කියන්නේ එකක්. රූපාරම්මණය, රූපායතනය, වර්ණ රූපේ කියන්නේ එකක්. ඒක කොටින් දක්වනවා නම් කිය යුත්තේ වර්පාක්ය. පාක් වර්ණය. අපේ ඇහෙන් දැකගත හැක්කේ ඇහැට බුදුරුවන්නේ යමෙක් ඇති වර්ණයේ පමණයි. වෙන මොනවත් ඇහි උපදනා වූ ඒ සිතින් ගන්නට බෑ. අරමුණු කරන්නට බෑ. වර්ණ රූපේ පමණයි යන්නේ. වර්ණේ නැති දෙයක් නම් යන වර්ණය අපේ ඇහෙන් ගන්නට බැරි ඌ වර්ණයක් නම් බැරි වර්ණයක් නම් අපිට ඒකේ පෙනෙන්නේ නැහැ. දැන් අපිට වාතය පෙනෙන්නේ නැහැ. වාක්‍ය පිළිගන්නේ නැත්තේ වාක්‍ය වර්ණයෙන් තොර වූ දෙයක් කියා දක්වන නිසා නෙවේ වාක්‍යෙහි ඇති වර්ණය ගත හැකි විදිහට අපේ ඇස පිහිටා නැති බැරි. එහෙම නැත්නම් වාතය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත සතරින් ඇතිවන්නේ. මහා භූත සතර මෙතන තියෙනවා. අනිකර වාතය කියලා කොටසක් නෑ. ඒ හතර යම් තැනකද එතන තිබෙනවා වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන අනිත් හතරයි. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප අට තමා අවිනිභෝග රූප කලාපය, සුද්ධාෂ්ටක රූප කලාපය කියන මේ නම් වලින් දක්වන්නේ. මේ අටෙන් තොර වූ කිසිදු රූප පින්ඩයක් කොහේවත් ලැබෙන්නේ නැහැ. කවර තැනක හෝ ලැබෙන රූප මේ අටෙන් යුක්ත පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතර එක් වූ තැන වර්ණයක් ගන්ධයක් රසයක් තිබෙනවා. ඒ වගේම ඕජාවක් මේ කියන හතරක් තියෙනවා. අනේ වර්ණය තමයි පාදක. හැබැයි ඉතින් මේ වර්ණය වශයෙන් අපිට දක්නට ලැබෙන්නේ එක කලාපයක තියෙන වර්ණය නෙවෙයි. අපේ ශරීරය නිර්මිත වී තිබෙන්නේ රූප කලාප රාශි ඒ සියල්ලේම මේ සියල්ලේම තිබෙන වර්ණ සංකලනයක් තමයි අපේ ඇහැයි අපි දක්න්නේ. ඒ ඒ අවස්ථාවේ වර්ණ. ඒක තමයි අපිට ඇහැට. දැන් ඒක කාරණයක් හැටියට ගන්නවා නම් කාර්යය යන රථයක් දිහා බලාගෙන ඉන්නකොට මොනවාද කෙරෙන්නේ රථය එක එක තැන දිස් වෙනවා එක එක තැනයි ඒක පෙරෙන්නේ. ඒ ගැනම දුරසිල්ලෙන් සිදුනකොට අපිට පේනවා. ඒ කාර්යය ඉගෙන ගන්න තවත් තැනක තවත් තැනක තවත් තැනක එහෙම වෙනස් වෙනස් තැන්වල පෙරෙනවා. ඒක යනවයි කියන එක ඇහැට පෙනෙන්නත් නෙවෙයි. ඇහැට යන එක පෙනෙන්නේ නැහැ. ඇහැට පෙනෙන්නේ රත්නය යන්නේ ඒ වර්ණය. දැන් අපිට පේන එක එක තැන ඒ අනුසාරයෙන් අපට ඇතිවන මනෝද්වාරික තවත් සිත් වෙනවා. තදනුවත්තක මනෝද්වාරික සිත් වීදි කියලා. ඒ සිත් වලිනුයි මේ යන බව निराකරණය කරගන්න. නමුත් ඇහැට ඒ ශක්තිය නැහැ. ඇහෙන් දකින්න එකයි. ඒකට කියන්නේ චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයට අර ශක්තිය නැහැ. මේ මේක යනවයි මේ ආදි වශයෙන් ඒ ඔක්කොම විමස ගන්නට, निराකරණය කර ගැනීමට පුළුවන් කමක් නැහැ. ඇසේ උපදනා වූ ඒ සිතට. ඒකට මේ චක්කු විඥානය. ඒ චක්කු විඥාණයට අනුරූපව නැත්නම් අනුකූලව ඊට පස්සේ උපදනවා තවස්සිත. ඒවා ඒවා ඒ ඒකම චිත්ත වීතිය නෙමෙයි ඊට පස්සේ ඇතිවන චිත්ත වීතිය. ඒ චිත්ත වීති වලින් තමයි තේරුම් ගන්නෙ මේ යනවා. දැන් ඒක එන්න පැහැදිලි මම අත එසේ වුණොත් ඒ ඔසවපු අත මේ පිළිතුරු දෙන්න. ඒ එසවූ අත ටිකක් එහාට කරමින් පහතේ යන විට මොකද්ද පේන්නේ? ඒ අතම එක් එක් තැනක පෙනෙන එකයි කරන්නේ. ඇහැට නම් පෙනෙන්නේ. ඒ අනුසාරයෙන් සිතින් සිතා ගන්නවා. දැන් මනෝද්වාරක සිත් වලින් දැනගන්නවා. මේ අත ඔසවල ඊළඟට අත පහතට හෙලනවා. චක්කු විඥානයෙන් දැනගත හැකි වර්ණ රූපය. ඉතින් වර්ණ රූප වශයෙන් ඉදිරිපත් කරන ඒ අරමුණ ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ කියන කොටස් තුනකට සාමාන්‍යයෙන් බෙදෙනවා. ඉතින් ඉෂ්ට අනිෂ්ට කියන මේ දෙක අනුව තමයි මේ කුසල විපාක අකුසල විපාක වශයෙන් ඇතිවන්නා වූ සිත බෙදෙන්නේ. ඉෂ්ඨාරම්මනේ අනිෂ්ඨාරම්මනේ. ඉතින් ඒක කොහොමද කියලා දෙන්නේ? ඉෂ්ඨාරම්මණය, අනිෂ්ඨාරම්මණය කියන මේක කොහොමද නිගමනය කරන්නේ? ඒ ඉෂ්ඨාරම්මන බව හා අනිෂ්ඨාරම්මන බව සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීමේ හැටියටයි ගත යුතු දෙන්නේ. දැන් සාමාන්‍ය සැලකුම්ද අබ්බලමු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශරීරය පිළිබඳව සඳහන් වන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අසු අනු යන්ජනයන්ගෙන් යුක්ත වූ දුතුවන් සිත් පිනවන රූප සෞන්දර්යයක් බුදුරජාණන් වහන්සේ තිබුණා. ඒ නිසා කවර කෙනෙකු හෝ බුදුරජාණන් වහන්සේගේ ඒ රූප ශරීරයේ දක්ිනම් ඒ දක්නා තැනත්තාට උපදනා වූ චක්කු විඥාන සිත කුසල විපාක චක්කු විඥාන සුඛ. කුසල විපාක. එහෙත් සමහර තීර්ථකයන් සිටියා බුදුහාමුදුරන්ව දැක්ක හැටියේම ඔවුන්ට මහත් තරහක් එහෙම උපදිනවා නොදකිය යුතු දෙයක් දැක්කයි. නොදකිය යුතු කෙනෙක් දැක්කයි නොදකිය යුතු දෙයක් දැක්කයි කියලා තරහට ඇති කරගන්නවා. ඒ මොන කරුණක් නිසා මේ රූපයේ තිබුණ අනිෂ්ඨකම නිසා නෙවෙයි තමාගේ විපරීත දර්ශනය තමාගේ අයෝනිසෝ මනසිකාරය ඒ නිසා ප්‍රියමනාප දෙයක් දැක හෝ කෙනෙකු තරහ වෙන්නට පුළුවන් අකුසල උපදවා ගන්නට පුළුවන් ඒක කාරණයක් නෙවෙයි මෙතන මේ निराකරණය කරගන්න ගැට හිතුවන්නේ ඒ අරමුණ දැනගැනීම උපන්නා වූ චක්කු විඥානය කුසල විපාකයක්ද අකුසල විපාකයක්දයි කියන්නේ. අකුසල විපාක චක්කු විඥාන උපදන අවස්ථා තිබෙනවා. ඊට අනුතුරු උපදනා වූ කුසල් සිත්වලට ඒ හේතුව. දැන් බලමු මලසිරුරේ මලසිරුර අපි ඒකට කියන්නේ භික්ෂුන් වහන්සේ වෙනනම් අසුභ දර්ශනය සඳහා යනවා. අසුභයක් මනසේ කියන්නේ ඒකාහම සංවා, ද්විහම සංවා, තීහම සංවා ආදි වශයෙන් දැක්වෙන දැරි දවසක් ගිය, දෙ දවසක් ගිය, තුන් දවසක් ගිය ඒ විදිහේ මනසින්ග. ඒක ප්‍රිය දර්ශනයක් නෙවෙයි අසුබයක්. ඒ නිසා ඇතිවන චක්කු විඥානයේ දක්ෂිණ උපදනා චක්කු විඥානය කුසල විපාකයක් කියන්නට බෑ. ඒ ඒ නිසා කෙනෙකුට කුසල් සිත් උපදවා ගත. ඒ පසු ඇතිවන සිද්ධි. දැන් අට කරලා දැක දැක. අක්ටි සංඥා, අක්ටික සංඥා උපදවන කෙනෙක්. උපදවා ගන්න කෙනෙක්. ඒ ඇගේ දකිමින් ඇතිවන්නා වූ චක්කු විඥාන සිත නම් අකුසල විපාක වෙන්න ඕනේ. අකුසල විපාක චක්කු විඥාන. නමුත් ඒ අරමුණු කර කුසල් සිත් උපදවා ගන්නට පුළුවන්. දැන් එහෙමනේ ආම්පික්ඛෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති කියලා ඒ භාවනාවේ සඳහන් කරන්නේ. මගේ මේ ශරීරයන් මේ ස්වභාවය ඇති එක ඒවන් ධම්ම ඒවන් භාවි මේ ස්වභාවයට පැමිණෙන්නේ ඒතන අනතීතෝ මේ ස්වභාවය ඉක්ම වූවක් නොවේ එහෙම කියන්නේ එතකොට කුසල සිත් තමයි නම් චක්කු විඥානය අකුසල විපාක නැහැ අනේ මේ විදිහට අරමුණ පිළිබඳව සාමාන්‍ය ලෝකයා සලකන හැටියටයි ඒ ඉෂ්ඨ අනිෂ්ඨ බව තීරණය කරගත යුතුයි. දැන් කෙනෙකු කවුරුවත් පිළිගන්නේ නැහැ. කාහට හරි තරහා ගිහින් තවත් කෙනෙකුට සැරෙන් කතා කරන එක ඉෂ්ට શબ્දයක් කියලා. ඒක ඉෂ්ට શબ્දයක් කියලා පිළිගන්නේ නැහැ. අන්න ඒ වගේ શબ્දයක් අපිට ඇහෙනවා නම් ඒක අකුසල විපාක. සෝත විඥාන. ඒ වගේම ප්‍රියමනාප දෙයක් Tamanට නෙවෙයි තව කෙනෙකුට හෝ කතා කරනවා අපිට ඇහෙනවනේ. ඒක කුසල විපාක සෝත විඥාන. එතකොට අට අපටම ගෙනත් දුන්නත් මුදුන්නා. අහට පිටෙම හෝ ප්‍රියමනාප ගන්ධයක් නම් අපේ නැහැකුරේ වැඩි අපට දැනගන්නට ලැබෙන්නේ. එතකොට අපට උපදන් උපදිනේ කුසල විපාක ධන විඥානය. එහෙම නෙවෙයි. අහක තිබෙන අල්ලපුවත් එක තිබෙන. නැත්නම් රසලයි දැනග තිබෙන. දුර්ගන්ධයක් නම් අපේ නැහැතුරේ යවිත් වැඩි අපට ඒ ඝන විඥානය උපදින්නේ. එතකොට උපදනා ඝන විඥානය අකුසල විපාක ඝන විඥානය. කුසල විපාක නෙමෙයි. ඒව ඒ අකුසල විපාකෙ ඉදීමට හේතු වන අකුසල් අප කරපු අකුසල් අතීතෙහිදී කරන ලද අකුසල් අනන්තයි අප්‍රමාණයි. ඒ වයින් එකක් දෙන්න අපට මේ විපාකයේ උපදින. ජීව විඥානයේ ඒත් පිළිපද. ඒ රස වශයෙන් මිහිරි රස තිබෙනවා. අමිහිරි ඒවා. ඒ මිහිරි රසක් දැනගැනීම උපදනා වූ ජීවහා විඥානය. කුසල විපාක වන අතර අමිහිරි දෙයක් දැනගැනීම උපදනා වූ ජීවහා විඥානය අකුසල විපාක. පොට්ටබ්බේ නම් තේරුම් ගැනීම ලේසි. පොට්ටබ්බේ තේරුම් ගන්නට පුළුවන්. කුඩා කල ගාලේ ගැන මතක් කරගත හැකි අපට අපේ මව්පියන් අපේ හිස පිරිබඳින අවස්ථා හේමකාරී. එහෙම අවස්ථාවලදී අපේ ශරීරයට අපිට දැනෙන්නේ සුඛ ස්පර්ශය සැප. එතන ඇති වෙන්නේ මේ සුඛ සහගත කාය විඤ්ඤාණය. සුඛ සහගත කාය විඤ්ඤාණය. ඒ ඒ අතින්ම අපට තොක්කක් කරනවා. එතකොට අපට ඇතිවන්නේ දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. දුක්ඛ සහගත. වේදලක් අරගෙන අපට ගැසුවොත් ඒ වේදල් පහර කන අවස්ථාවේදී අපට උපදනා වූ කාය විඥානය දුක්ඛ සහගත කාය විඥානය. ඊළඟට තෙල් ටිකක් කරගෙන අපේ ඇඟේ අසින්ලම ඉන්නේ පිරිවැද්ද පිරිවැදින අවස්ථාවේදී අපට උපදනවා සුඛ සහගත කාය විඥානය. ඒක තවත් ඉඳදිදී අපි වෙහි. අන්න එහෙමද? ඒ කාය විඥානය සුඛ සහගත දුක්ඛ සහගත කියන මේ දෙකට බැඳෙනවා. සුඛ සහගත හෝ දුක් අපි නොකඩති අපට පීඩාගෙන දෙන ස්පර්ශයක් වුවහොත් ඒක දුක් සහගත කාය විඥාණය අපට උපදින. අපට ප්‍රියමනාප අපට සැපක් දෙන දෙන ස්පර්ශයක් නම් දැනෙන්නේ ඒ සුඛ සහගත කාය. අන්න මේ විදිහට අකුසල විපාක චක්කු විඥානේ අකුසල විපාක සෝත විඥානෙ, අකුසල විපාක ධාන විඥානෙ, අකුසල විපාක විවහා විඥානෙ, අකුසල විපාක කාය විඥානෙ කිය අකුසල විපාක පංච විඥාන තිබෙනවා. ඒ විඥාන පහ. ඒ හතරක්ම වේදනා වශයෙන් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. උපේක්ෂා කියන්නේ හොඳක් නොවන නැත්නම් සැපක් නොවන දුකක් නොවන මධ්‍යස්ථ වේදනාව. ඒකයි උපේක්ෂා කියන්නේ. කාය විඥානය නම් දුක්ඛ දුකයි. දුක්ඛ සාහිත කායය. ඒ අකුසල විපාකට. කුසල විපාක ඊළඟට දැක් වෙනවා කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන ආදී පහ. එයි අර අකුසල විපාක වලට කීවා වගේම කුසල විපාක වල උපේක්ෂා සහගත චක්කු විඥාන. හොඳ ආරමුණක් දක්නට ලැබුණා. ඒ ලැබෙන චක්කු විඥානයේ කුසල විපාකයක් වුණත් එහි යෙදෙන වේදනාව උපේක්ෂා වෙනවා. මධ්‍යස්ථ වේදනාව. ඒ වගේමයි උපේක්ෂා සහගත සෝත විඥානය. දැන් මේ පිළිතුරු මා කියන දේ අසමින් සිටින. ඒ ඇසීම් වශයෙන් මේ පිළිතුරු උපදනා වූ සෝත විඥාන සිත් සියල්ලම කුසල විපාක සෝත විඥාන. කුසල විපාක සෝත. ඒක උපේක්ෂා සහගත සෝත විඥාන. කුසල විපාක වශයෙන් ලැබෙන්නේ ඒ ගහන විඥාණය ප්‍රියමනාප සුවඳ ආග්‍රහණය කරමින් නම් උපදින්නේ ඒක කුසල විපාක ගහන විඥාණය ඒද උපේක්ෂා සහගත මධ්‍යස්ථ වේදනාවෙත් රස දැන ගැනීම වශයෙන් අපට දැනෙනවානේ දිවෙහි ගැටෙන තිත්ත කපුක මధుර ඔය ආදී වශයෙන් රස තිබෙන. නමුත් ඔය රස ඔය රස දැනෙන අවස්ථාවේදී උපදනා වූ සිත තමයි දිවහා විඥානය. ඒක අනිෂ්ඨ රසක් වේවා ඉෂ්ඨ රසක් වේවා උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. එතකොට මිහිරි රසක් විඳින්නම් මේ සිත උපදින්නේ ඒක කුසල විපාක දිවහා විඥානය. කය පිළිබඳව තමයි පැහැදිලි වෙනකව ඒ ලැබෙන වේදනාව එක්කෝ දුක්ඛ නැත්නම් සුඛ කියන මේ දෙකෙන් එකටයි වෙන්නේ. දුක්ඛ වේදනාව වුවහොත් ඒක අකුසල විපාක කාය විඥානය. සැප වේදනාව වුවහොත් ඒක කුසල විපාක කාය කුසල විපාක කාය විඥානයේ සුඛ සහගත කාය විඥානය අකුසල විපාක කාය විඥානය දුක්ඛ සහගත කාය. ඉතින් දැන් බලන්න දැන් සමහර විට අපට නොයේ රෝගය සමහර රෝග හැදුනම ඒ රෝගය සුව වෙනතු ශරීරයේ මහ දුක් වේදනා ඇතිලා දුක් වේදනා හිස විභාව කියන එක දතේ විභාව දතේ කැක්කුම බඩේ කැක්කුම ඔය ආදි වශයෙන් මේ කැක්කුම වේදනා අපිට ඒ ඔක්කොම උපදන අවස්ථාවලදී අපිට ඇතිවන සිත ඒ දැන ගැනීම දැනීම වශයෙන් උපදනා වූ සිත දුක්ඛ සහගත කාය විඥාන. ඒ දුක්ඛ සහගත කාය විඥානය නම් ඒක අකුසල විපාක. ඒකට අප අතීතේ කරපු අකුසල තිබෙන. ඒ අකුසල නිසායි මේක නම් ඔව් ඒ චක්කු විඥානෙ චක්කු විඥාන තව දිනව සම්පටිච්ඡන සම්පීර්ණ කියන ඒ විපාක සිත් ඒවා අකුසල විපාක. කුසල් සිත්වල භාවනාවේ ඒක භාවනාවේ ඒ සිත් ඒ චක්කු විඥානාදී සිත් භාවනාවේ. ඒක දකින්නේ. භාවනා සිත් වන්නේ ජවන් සිතනේ. ඒ ජවන් සිත කුසල් සිත. ඒක අපිට ඉදිරියට කියන්නට ලැබෙන කාමාවචර කුසල් සිත්. කාමාවචර කුසල් සිත්. නමුත් අර දක්නාන්ට ඒ දකින්නේ අප්‍රිය අමනාප දෙයක්. ඒ මේ දක්නට ලැබෙන්නේ අකුසල විපාකයක්. දස අකුසල විපාකයක්. ඒ වශයෙන්ුයි ඒ සිත උපදින. ඒ වගේ තමයි ඒකයි අමිහි විෂක්. අසන් ලැබෙන අකුසල විපාක. අමිහිරි ගන්ධ, අමිහිරි රස, අමිහිරි කොට්ටක්. ඒවා දක්නට, අසන්නට, ආග්‍රහණය කරන්නට, රස දැනගන්නට ශරීරෙහි ගැටෙන පොට්ටබ්බ වශයෙන් දැනගන්නට ලැබෙන්නේ අකුසල අකුසල කර්ම නිසා. ඒ නිසා ලැබෙන විපාකයි මේ. ඒ වගේම ඒවා ඉෂ්ඨනම්, ඉෂ්ඨ රූප, ඉෂ්ඨ ශබ්ද, ඉෂ්ඨ ගන්ධ, ඉෂ්ඨ රස, ඉෂ්ඨ පොට්ටබ්බ. ඒවා ගණනින් උපදනා වූ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, විහා විඥාන, කාය විඥාන කියන මේවා කුසල විපාක. ඔකයි කියන වෙනස. එතකොට අපි අකුසල විපාක හත ගැනයි. ඒ හතේ මුලින්ම අප කතා කළේ අන්තිමට කියන සිත ගැන. ප්‍රතිසම්පි විපාකය දැක්විය යුතු හේතු. ප්‍රතිසම්පි විපාක වශයෙන් කවර හෝ අකුසලයක ප්‍රතිසම්පි විපාක වශයෙන් ලැබෙන සිත් පිළිදෙන්නේ එකයි. ඒක තමයි අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීඩන සිත්. ණයෙකු පොළොංගෙකු ආදී වශයෙන් බඩගායම වෙන සතෙක් වේවා බල්ලෙකු බලලෙකු ආදී වශයෙන් උඩම් සතෙක් වේවා ඒ නිරෙහි නිරිසතෙක් වේවා പ്രേත යම් වශයෙන් പ്രേත ලෝකේ പ്രേත අපායේ ඉඳින പ്രേතෙක් වේවා ඒ කාහට වුවද මේ අකුසලයක් නිසා ලැබෙන ඒ ප්‍රතිසන්දිය සිත වශයෙන් උපේක්ෂා සහගත සම්පීර්ණ සිත ඇතිවයි දැනෙන්නේ. ඒ සිතයි. වෙනත් සිතක් අකු අහේතුක ප්‍රතිසන්දි අකුසල විපාක අහේතුක ප්‍රතිසන්දියක් වෙන ඒ අකුසල විපාක ප්‍රතිසන්දි වන්නේම උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒකට සමාන තව කුසල විපාකයකුත් තියෙනවා හේතුක කුසල විපාක. ඒක අපි ඊට පස්සේ මේ අප කීවේ අකුසල විපාක ගැන අකුසල විපාක හතක් ඉතින් අකුසල සිත් නම් 12ක් ඉතින් ඉතින් මේ අකුසල සිත් 12 තමයි අපට ඊට සුදුසු ඒ ඊට අනුරූප වන පරිදි ඒ අවස්ථාවලදී අප කරන අකුසල කර්මවලදී අපට උපදී දැන් සොරකම් කරන විට කිනේ කුසල සිතකින් සොරකම් කරන්නේ නැහැ සොරකම් කරනකොට උපදින්නේ අකුසල සිතක් ඒ අකුසල් සිත ඇතැම් විටක ලෝභ මූල ස්ථක්තිය ඇති ඇතැම් විටක දේශ මූල ස්ථක්තිය තමයි සොරකම කරන්නේ දැන් කාගෙන් හරි කඩා වඩා ගැනීම බලහත්කාරකම් කරන ලබා ගැනීම වුණත් ඒකත් ඇතුළත් වන්නේ සොරකම එතකොට එහෙම සොරකම් කරන විට කෙනෙක් තරහ වෙත් කරනවා නම් එතකොට දේශ මූල ස්ථක්තිය වෙනත් ලෝභය මුල්ලලා කරනවා නම් ඒක ලෝභ මූල ස්ථක්තිය ඒ ඒ කොයි එකෙන් සිදු කළත් මේ මේ සොරකම් කිරීමේ පාපය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹුණු ඒ එළඹුණු සොරකම් කිරීමේ පාප කර්මය නිසා ඔහු අපාහි අපි ගනිමු නිරෙහි උපදිනවා කියලා. ඒ නිරෙහි උපදනා විට ඔහුට ලැබෙන විපාක සිත වලියේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ ඊළඟට මේ කර්මයෙන් උපදවපු ඒ විපාක ස්කන්ධය. ඒවට කියනවා විපාක ස්කන්ධ කියලා. විපාක ස්කන්ධය කියන්නේ සිතත් ඒ සමග උපදනා චෛතසික. ස්කන්ධ වශයෙන් ගත්තම ඒ සිතත් ඒ සිතේ ඇතිවන වේදනාව, ඒ සිතේ ඇතිවන සංඥා, ඒ සිතේ ඇතිවන ඉතිරි චෛතසික. ඒවා තමයි වේදනා සංඥා සංඛාර කියලා දක්වන්නේ. සිත. ඒකට සිතත් වේදනාවක් සංඥාවක් චේතනාව ප්‍රධාන කොට ඇති ඉතිරි චෛතසික කියන දේවල් තමයි සතර නාමස්කන්ධය. ඒ සතර නාමස්කන්ධයන් තමයි විපාක ස්කන්ධයෝය කියලා කියන්නේ මේ විපාක සිතට සම්බන්ධ ඒවා ගෙල. විපාක සිත උපදින්නේ තලිස්තක් හැටියට නෙමෙයි ඒ සිතේ තිබෙනවා චෛතසික. එතකොට ඒ සිතයි චෛතසිකයි කියන ඔක්කොම එකතු කොට කියනවා විපාක ස්කන්ධය. ඒ චෛතසික බෙදෙනවා ස්කන්ධ තුනකට. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ. විපාක සිත ඇතුළත් වන්නේ විඥානස්කන්ධ. එතකොට විපාක සිතක් යම් තැනක ලැබෙනවා නම් ප්‍රතිසන්දි වශයෙන්. අර විපාක දීමට එළඹ සිටි කර්මයේදී විපාක වශයෙන් උපදනා වූ විපාක ස්කන්ධයි. එතකොට මේ විපාක ස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සතරටයි සීමා වන්නේ. තව එක ස්කන්ධයක් අඩුයි. මොකද ඒ අඩු ස්කන්ධය රූපස්කන්ධ. දැන් එතන රූපත් ලැබෙනවා. නමුත් මේ රූපවලට කියන්නේ විපාක කියන නම. ඒක මතක තබන්න. රූපවලට විපාක කියන නම ලැබෙන්නේ නැහැ. ඒ රූපත් මේ විපාක ලැබුණා වගේම ඒ රූපත් කර්මයෙන්සයි ලැබෙන්නේ. ඒ රූපත් ලැබෙන්නේ කර්මයෙන් නිසා. නමුත් ඒ ඒ රූපවලට කියන්නේ නැහැ විපාක. එළ ඒවට මොනවද කියන්නේ? ඒවට නම් දෙකක් පාවිච්චි කරනවා. එක නමක් තමයි කර්මජ රූප. කර්මජ රූප. අනිත් නම තමයි කටත්තා රූප. කර්මජ රූප, කටත්තා රූප කියන නම් දෙකක්. ඉතින් ඒ කර්මය නිසා ඇතිවන රූපවල කර්මයෙන් උපදවන රූපවල කියන නම්. දැන් අපි ගනිමු නිරෙහි උපන් නිරිසතාටත් දේවදත්ත ස්ථවිර යම් පිළිබඳව කියන්නේ යදුන් ගණනක් උස ශරීරයක් ලැබුණයි කියන්නේ. ඒ ශරීරයේ ඇස් කන් නාසාදී මේ අවයව තිබෙනවා. ඒ ඉන්ද්‍රියයන් තිබෙනවා. ඒවා ඒ වගේම සිත ඇතිවීමට සුදුසු නැත්නම් සිත ඇතිවන ප්‍රධාන ස්ථානයේ වශයෙන් අභිධර්මයේදී ඉගැන්වෙන වක්ත රූපයේ තිබෙනවා. ජීවත් වීම වශයෙන් ජීවිතයක් පළතින කෙනෙක් ඒ ජීවිතේන්ද්‍රිය තිබේ. ඒවට ඒ කොටම කියන්නේ කර්මජ රූප. චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, ඉත්තිභාව, කුම්භාව, ජීවිත, හදය කියලා රූප නවයක් තිබේ. චක්කු කියන්නේ මේ දෙනීම දැකීමට විවහල් වන ප්‍රසාරය. ඒ කියනවා චක්කු. ඒකට චක්කු ප්‍රසාර කියලා ඇසීමට උපකාර වන අසන් අසනසිත පහළවන වන්නේ යම් වස්තුවක් ඇසුරු කොට නම් ඊට කියනවා සෝතප්පහාර ඒ ඝනසෝන දැන ගැනීමේ සිත උපදනා ධන වශයෙන් දැක්වෙන ඝාන ප්‍රසාර රස දැනගන්නා සිත උපදනා ස්ථානයේ වශයෙන් දැක්වෙන ජීවහා ජීවහා ප්‍රසාර ශරීරයේ ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීම වශයෙන් උපදනා වූ ඒ කාය විඥානයේ උපදනා කාය ප්‍රසාර කියන මේ පහ. ඒවට කියනවා ඉන්ද්‍රිය පහේ කියන. ඒවා ප්‍රසාර පහ. ඊළඟට සත්වයන්ගේ තිබෙනවා ස්ත්‍රී පුරුෂ භේද. ස්ත්‍රියක්ක පුරුෂය. ඒද කර්මයේ නිසා ඇතිවන රූපයක් නිසා සිදුවන. ඒකට කියනවා භාව රූපය. ඉක්ති භාව රූපය, කුම් භාව රූපය. ඒ දැන් මුළු ශරීරයේම පැතිර පවතින එකක්. මුළු ශරීරේ පැතිර පවතින. ඉක්ති භාව රූප කුම් භාව. අනික තමයි මේ කර්මජ රූප හැමකටම කර්මජ රූපේ කියන ඒවත් පහළවන්නේ නිදි නිදි වශයෙන් කලාප කලාප වශයෙන් ඒ හැම කර්මජ කලාපයකම තියෙනවා ජීවිතය ජීවිතයේ විදිහ කියන්නේ ඒ කර්මජ කලාපය පාලනය වන්නේ ඒකේ ජීවිතේ. ඒ අපි ජීවත් වෙනවා කියන්නේ මේ ජීවිතේ ඉඳි නිසා. ඒ ජීවිතේ කියන්නේ. අනික තමයි සිත ඇතිවන ප්‍රධාන ස්ථානයේ වශයෙන් දැක්වෙන වස්තු රූපය. මෙන්න මේ කර්මජ රූප නවයක්. ඒවාට කියන්නේ කර්මජ රූප එහෙම නැත්නම් කටස්ථාන. ඒවත් ලැබෙනවා ප්‍රතිසන්දිය ගන්නා විටම ඇතැම් තැන්. ඒ දැන දැන් නිරෙහි නම් මේ සියල්ලම එකවර ලැබෙනවා. හිතයි, කයයි එකම අඩුවක් නැතුව උපපාදක ප්‍රතිසන්දිනේ තියෙන්නේ එකවරම ලැබෙනවා. අපිට නම් එහෙම ලැබෙන්නේ නැහැ. අපි මෞකුසක පිළිසිඳ ගන්නවා විට ඒ රූප සියල්ලම සම්පූර්ණව ලැබෙන්නේ. කර්මජ රූපාසුරෙන් සමහරක් පමණයි අපට ලැබෙන්නේ. මෞකුස පිළිසිඳ ගන්නා සත්‍යයකට ලැබෙන්නේ කාය භාව කාය දසක, භාව දසක, වස්තු දසක කියන මේවා. ඒකේ තම දින ජීවිතේ ඉන්දියා. කාය දසකේ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා ජීවිත කාය. එතන කලාපය. දසක කලාපය. 10 විදියක්. භාව දසකේ ලැබෙනවා ස්ත්‍රියෙක් නම් පුරුෂයෙක් නම් එතන තිබෙනවා භාව දසකයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා ඉත්‍ති භාව එහෙම නැත්නම් කුම්භාව ජීවිත එතන භාවනා කලාප. වස්තු දසය කලාපයේ කියන මේ සිත ඇතිවෙන්නට සුදුසු තැන හැටියට පහළවන ඒ රූපය සහිත වූ කලාපය. ඒක පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත වත් එහෙම කලාප තුනක් සමහරෙකුට භව දශකයේ නැතිවයි සමහරෙකුගේ පහළ වෙනවා මෞකස පිළිසිඳ ගන්නා සත්වයෙකුව සමහරේ භව දශකයේ නැතිවෝ එතකොට මේ අභාවකයා ඒ කියන නම ඉදෙනවා. ඒ නම තමයි නපුංසක කියලා. එහෙම අයත් ඉදිනවනේ. භාව රූපේ නැති වෙනවා. මෙන්න ඒ මෞකසු මේ මේ ඕපපාතික ප්‍රතිසන්දි ගන්න අයට මේ කලාප සියල්ලම අර කලින් කියපු චක්කු සෝත ගාන ජීවහා කාය භාව වස්තු ජීවිත කියන ඒවා ඔක්කොම එකවර දැන් ඒවා කර්මයේ විසමයේ ලැබෙන ප්‍රතිසන්දිය වශයෙන් විපාකයක් ලැබුණානේ. ඒ විපාකය යම් කර්මයක විපාකයද මේ කර්මයේ විසම තමයි අර කර්මජ රූප ලැබෙන්නේ. නමුත් ඒ කර්මජ රූප වලට කියන්නේ නැහැ විපාකක. ඒවට කියන්නේ කටස්ථා රූප නැත්නම් කර්මජ රූප. විපාකසිත ආයි চৈতසික වලට කියනවා විපාකස්කන්ධ. ඒකයි දැනගත යුතු වෙනස. එදින ඒ විපාක ස්කන්ධය අකුසල විපාක ස්කන්ධ තිබෙනවා කුසල විපාක ස්කන්ධ. දැන් මෙතෙක් වෙලා අපි කතා කරේ අකුසල විපාක ස්කන්ධ. නැත්නම් මේක කුසල විපාක ස්කන්ධයක් දැක්වීමට කරුණු කිව්වා. ප්‍රධාන වශයෙන් අප කතා කරේ අකුසල විපාකයන් ගැන. ඒ අකුසල විපාක කොටස් දෙකකට අපි ඉගෙන ගත්තා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක. අකුසල විපාක අතර ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන සිත් පිළිදෙන්නේ එකමයි එකමයි ඒ තමයි උපේක්ෂා සහගත සම්පීර්ණ සිත් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත් එතකොට සතර අපායෙහි උපදනා වූ මේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත් ප්‍රතිසන්දි සිත් වශයෙන් ලැබී පහළ වෙන ඒ හැම සත්වයෝම දක්වනුයේ එකම නම. මොන නමද? ඒ අයට කියනවා අහේතුක ප්‍රතිසන්දිකයෝය. එයය අහේතුක ප්‍රතිසන්දි. මක්නිසාද? ඔවුන්ගේ ප්‍රතිසන්දි සිතෙහි අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ හේතු තුනෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. ලෝභ, දෝෂ, මෝහ කියන මේ හේතු තුන ගැන නම් කතා නැහැ. මක්නිසාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මේ හේතු තුල අකුසල හේතු විසක කවදාවත් ඒවා විපාක හේතුවක්, ක්‍රියා හේතුවක් වෙන්නේ නැහැ. විපාක සිතකවත්, ක්‍රියා සිතකවත් ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ හේතු තුන අතුරෙන් එකක්වත් උපදින්නේ ඒ නිසා ඒ විපාක සිතක් ගැන කතා කරන විට මේ ලෝභ දෝෂ මෝහ කියන තුන අයින් කරලායි කතා කරන්නට වෙන්නේ විපාක සිත්වල මේවා උපදින්නේ නැති බැරි. එතකොට මේ විපාකය ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුන අතුරෙන් කීපයකින් යුතු වූ සිත කර්ම වශයෙන් ලැබී එහි විපාක වශයෙන් නම් මේ ප්‍රතිසන්ධිය ඇතිවන්නේ. ඒ කියන්නේ අකුසල විපාක උපේක්ෂා සාහිත සංකීර්ණයේ කියන්නේ එහෙම ප්‍රතිසන්දීක වුවත් මේ ලෝභ දෝෂ මෝහ උපදින්නේ නැහැ. ඒක මතක තබන්න. වෙනකක් තබා ඒ අකුසල විපාක වශයෙන් ලැබෙන ප්‍රතිසන්දී සිතක කිසිදු අකුසල ධර්මයක් නැහැ. අකුසල කියන ඒවා උපදින්නේම අකුසල අකුසල ධර්ම උපදින්නේම අකුසල සිතක පමණයි. විපාක සිතක ඒවා නමුත් ඒ අකුසලයේ විපාක වෙනවා ඒක. ඒ අකුසලයේ විපාක බැවින් කුසලයේ කියන කුසල විපාකයේ තිබෙන ශක්තිය ඒ අකුසල විපාකයේ නෑ. එහෙම වුණා. ඒ අකුසල විපාක සිටේද අකුසල ධර්ම නැති නිසා නැති නිසා ඒ අකුසල විපාක ප්‍රතිසම්භියක් ගත්ත දැනටෙකුගේ වුවද භවංගසිත යන කියන්නට තිබෙන්නේ පබස්තරයි. මේ පිළිතුරු අහලා තිබෙනවානේ පබස්තර